පැහැදිලිවම ජනතාවගේ බහුතරය ඡන්දය දීලා තියෙන්නේ යහපාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණයෙන් පරාදයි. ඒගොල්ලෝ පරාජය බාර ගන්න ඕන. ඒගොල්ලෝ ලැබිලා තියෙන ලක්ෂ 47යි. මන්ත්‍රී දුර 106ක් තියෙන යහපාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණ සහයෝගය ඉල්ලුවම ජාතික ආණ්ඩුවකට එහෙම නැත්නම් ඒකාබද්ධ ආණ්ඩුවකට ඒ අය සත්භාවයෙන් සහයෝගය දී යුතුයි. ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති විදියට මේ පාලනය ගෙනියන්න සත්භාවයෙන් සහයෝගය දී යුතුයි. ඒක නිසා ඇමති ධූර සම්බන්ධව කේවල් කිරීම මේ මොහොතේ නොකළ යුතු තත්ත්වයක්. මොකද අපි අපේක්ෂා කරන්නේ රටේ ඉදිරියේදී යහපාලනය හදාන එක, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන එක, දේශපාලන ප්‍රතිසංස්කරණ ගේන එක. ජනතාවගේ අභිලාෂයයි මූලික වෙන්න ඕන. ජනතාවගේ අභිලාෂය ඉෂ්ට කළ හැකි ආකාරයටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය එක්සත් ජාතික පෙරමුණට දිය යුත්තේ.